මේතිරිගල නිස්සරණ වන්සෙන සුදේදී යෝගාවචර පිරිසට දේශනා කරන ලද්දේ තමයි අද බලාපොරොත්තු වෙන්නේ. පංචස්කන්ධ කිව්වහම ඒක සාමාන්‍යයෙන් වැඩිපුර දෙනෙක් දන්නවා පංචස්කන්ධ කිව්වහම රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංඛාරස්කන්ධය, විඥානස්කන්ධය කියන මේ කොටස් පහ බව දන්නවා. මේ පංචස්කන්ධ කොටස් පහ වෙන් කළා එකින් එක වෙන් කළා තෝරලා යනවා නම් බොහොම කාලයක් යනවා එක කොටසක් විස්තර කරන්න. ඒ රූපස්කන්ධේ පමණ විස්තර කරන්න යනවා බොහොම කාලයක්. දවස් ගණනක් විස්තර කරන්න තියෙන රූපස්කන්ධ සම්බන්ධ වේදනාස්කන්ධ පිළිබඳවත් ඒ විදිහයි. බලාපොරොත්තු වෙන්නේ අපි මේ පංචස්කන්ධ පිළිබඳව විස්තර දේශනාවක් නේ. බොහොම දෙනෙක් මේ කොළඹ රටේ ධර්ම දේශනාවල් කියනෝනේ පන්ති. ඕ ඒ වගේම දහම් පාසල් වලත් ඉගෙන ගන්නකොට ඉන්න ඒවා සම්බන්ධව දිගින් දිගට විස්තර ඉගෙන ගන්නත් ඇති. අප බලාපොරොත්තු වෙන්නේ සාමාන්‍ය හඳුන්වීමක්. මුල් කරගෙන දේශනාවක් කිරීමටයි යහත. අද පළමුවෙන් මා බලාපොරොත්තු වෙන රූපස්කන්ධය පිළිබඳව හැඳින්වීමක් කරන්න. රූපස්කන්ධ කිව්වහම වචන දෙකක්. රූපස්කන්ධ. එතකොට ඛණ්ඩ යන්නේ නැගි වෙන්නේ රාශි අර්ථයයි. රාශිය කොට කොටාසය. එතකොට රූප රූපයන්ගේ කොට්ඨාසය රූපයන්ගේ රාශිය රූප රාශිය කියන එකයි රූපස්කන්ධ කියන වචනාර්ථය වශයෙන් ගන්න. එතකොට කන්ද සම්පේ අර විදිහේ අර්ථ දෙකකට උගන්ලා තියෙනවා. රාශි කොට්ඨාස කියන අර්ථ දෙකකට රූප රාශිය කිව්වත් කමක් නෑ රූප කොට්ඨාස කිව්වත් කමක් නෑ. කොට්ඨාස කියන්නේ කොටස්. කොටස්. රූප කොටස්. එතකොට රාගය කියන අදහසම තමයි ඒකේ ඇතුළේ තියෙන්නේ. මෙන්න මේ විදිහට මේකේ වචනාර්ථයෙන් අපි මේ තේරුම් ගන්න ඕනේ. රූප යන්න ඉස්සෙල්ලා හලකා ගන්න ඕන. රූප කියන්නේ මොකක්ද කියන එක. රූප શબ્දය දේශනාවේ කීප ආකාරයකට පෙන්වන කරනවා. රූප කිව්වහම අවස්ථා තුනකට වාගේ බෙදලා පෙන්වන්න කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් රූප කිව්වහම ඒකේ වචනාව දීටි කෝපික වේතස්මා රූපං ජීවිතේ කියලා බුදුරජාණන් වහන්සේම තේරුමක් දීලා තියෙන විග්‍රහාවක් වගේ. රූප ජීටි කෝපික වේ රූපං රූපය කියන්නේ මොකක්ද කියන එක අහපු අවස්ථාවකදී ප්‍රශ්න කරපු අවස්ථාවකදී දීපු පිළිතුරයි බුදුරජාණන් වහන්සේගේ පිළිතුරයි ඔය දැන් ප්‍රකාශ වෙන්නේ. රුප්පතිටි මහන්නේ රුප්පති ඉති රුප්පණය වේ වෙනස් වේ කියන තේරුම අනුව රූපය හැඳිනගත යුත්තේ කියන එකයි බුදුරජාණන් වහන්සේ වදාළේ. රුප්පණය කියන එකයි දෙවෙනි වචනේ. රුප්පති යන වචනේ දෙවෙනි වචනේ රුප්පණය. රුප්පණය කියන්නේ වෙනස් වීම ගැටීම වැඩි දියුණු වීම මේරීම කියන ওই අර්ථ රාශියක්ම තියෙනවා. එතකොට රූප කිව්වහම ඔය විදිහේ වෙනස් වෙන ස්වභාවය ඇති දේවා කොටසක්. එතකොට ඒ වගේම ගැටීමේ ස්වභාවය, ඝට්ටන ස්වභාවය ඇති දේවා. ඒ වගේම මේරීමේ ස්වභාවය වෙනස් වීම මේ වීම කියන මෙන්න මේ විදිහේ ස්වභාවයක් තියෙන ධර්ම ස්වභාවයකටයි මේ රූප කියන්නේ. ඇතම් ධනක මේ රූප නොයෙක් නොයෙක් විදිහට තියෙනවා. ඇතම් ධනක මේ රූප කොටස් වෙන් කරලා බලනකොට ද්‍රව්‍ය වශයෙන් පෙන්වන්න කරන්නත් පුළුවන්. රූප කොටස් ද්‍රව්‍ය වශයෙන් පෙන්වන්න කරලා තියෙනවා ඇතම් ධනක. ඇතන් තැනක වර්ණ වගේ වර්ණ වගේ නුත්‍රූප කියන වර්ණයක් වශයෙන් තවත් අවස්ථාවක රූප යන්න එක්තරා ශක්ති විශේෂයක් ශක්ති විශේෂයක් වශයෙන් සලකන එතන ද්‍රව්‍යයක් කියන්න දෙයක් ඇත්තේ ඒ ශක්ති විශේෂ ටික එකතු වුණාම ද්‍රව්‍ය තත්වයට පැමිණෙනවා කියන එකයි එතන උගන්වන්නේ. උදාහරණයක් වශයෙන් ගත්තාම දැන් පඨවි. පඨවි රූපයක්. එතකොට ඒ පඨවි රූපය තද්ද ලක්ෂණ, තද ගතිය. තද ස්වභාවයයි පඨවි කියන්නේ. අපි පඨවි කියලා කියන්නේ මේ ද්‍රව්‍ය පොළොවට ද්‍රව්‍ය කියලා කියන සමහර විටක. නමුත් බොහොම තැන් වල කියන්නේ ලක්ෂණ පටවිය කියලා එකක් තියෙනවා. ලක්ෂණ පටවිය. සසම්භාර පටවිය, ලක්ෂණ පටවිය කියලා පටවිය කොටස් දෙකක් එතන තියෙනවා. සසම්භාර පටවිය කියන්නේ මෙන්න මේ කොටස් සහිත ගොරෝසුවට අපට දැනෙන කොටස් වලටයි සසම්භාර පටවිය. ලක්ෂණ පටවිය කියන්නේ මෙන්න මේ භාවනා කරන්න අවස්ථාවේදී ලක්ෂණ පටවිය වැටෙනවා. විදර්ශනා භාවනාවේදී විදර්ශනා භාවනාව කරන්නා වූ අවස්ථාවේදී ඇතැම් විට ඇඟේ තද ගතිය දැනෙනවා. දැන් තන් වල තද වීම දැනෙනවා. ඒ තද වීම දැනෙන්නේ ඒ ඒ පඨවි ධාතුව Taman ඉන්න බව අනුවන එකයි. පඨවි ධාතුව තියෙනවා කියන එක Taman තේරුම් ගන්න ඕනේ බඳු අවස්ථාව. අන්න ඒ විදිහට ඒ තන් වල තියෙන්නේ සත්‍යයක්. අමුතු සත්‍යයක් දෙයක් නෙමෙයි ඒක. සත්‍යයක්. ඒ දේවල් ඒ සත්‍ය ටික එකතු කරගත්තාම අන්තිමේදී අර සම්භාර தത്വයට ගොරෝසු කොටසක් ඒකත් ගන්නවා. මෙන්න මේ විදිහට මේ රූප පිළිබඳව කොටස් කීපයක් වේදනාව ගණනවා. ඒක තේරුම් ගන්න ඕන ධර්මයේ අහන්නව අවස්ථාවේදී කියන්න කියවන්න අවස්ථාවේදී තේරුම් ගන්න ඕන ඔය කොටස් පිළිබඳව ඒ තේරුම. එතකොට මේ රූපය ඒ විදිහට බලනකොට දේශනාවේ මේ රූප කොටස් රාශියක් උගන්වලා තියෙනවා දීප ආකාරයකට. කාටත් ප්‍රකටයි මේ අටවිස රූපේ. රූප 28ක් 28ක් තියෙනවා කියන එක ධර්මයේ තරමඳුර ගන්න බෞද්ධ උදවිය පාසක පාසිකවගේ ගන්න රූප 28ක් තියෙනවා කියලා. අන්නේ රූප 28 ගැනයි දැන් අපි මේ කතා කරන්නේ. රූප 28 ගැන. සාමාන්‍යයෙන් හඳුන්වීමක් කරන්නේ විස්තර දේශනාවක් නෙවෙයි. භූතප්පකාද විෂයා භාවෝ අද මිච්ඡදී ජීවිතාහාර රූපේ අත්තාරස විදං භවේ පරිච්ඡේදෝ ච විඤ්ඤාති විකාරෝ රක්ඛනං තථා අනිසන්නාදකාදේහි අත්ථදීසු ධම්මතා ඔන්න ඔය ગાථා දෙක පාඩම් කියාගත්තොත් 28 රූපේම රූප විද්‍යාවටම පිළිවෙලට තියාගෙන යන්න පුළුවන් අවෝ හදයන් එච්ඡප්පේ ජීවිතාහාර රූපේහි අට්ඨාරස විදං භාවේ ඉස්සෙල්ලා 18ක් ගන්නවා සහ විශේෂ කොටසක් ඒක විදර්ශනාවට ගන්නෙත් ওই ටික. ඒක ආට කිවවන. එතකොට මේ ටික ගණන් කරනකොට භූත භූත රූප භූත රූප කීයද හතරක්. භූත රූප හතරක්. ප්‍රසාද රූප පහයි. භූත රූප හතරයි ප්‍රසාද රූප පහයි. විෂය රූප හතක්. ඒ රූප හතක්. ඕකස්සාද විතය. භාවෝ හදය මිච්ඡති. භාව රූප දෙකයි. හදය රූප එකයි. භාවෝ හදය මිච්ඡති. ජීවිතාහාර රූපේහි. ජීවිත රූප එකයි. ආහාර රූප එකයි. අත්ථාරස විධම් භාවේ අතලොස්සදාරු වේ. එතකොට භූත රූප හතරයි ප්‍රසාද රූප පහයි විචය රූප හතයි භාව රූප දෙකයි ආද රූප එකයි ආව ආද එක ජීවිත එකයි ආහාර රූප එකයි ජීවිත ආහාර රූපය යථාර්ථ ධර්මයි භූතප්පසාද විදයා භාවෝ හදේ මිච්ඡති ජීවිතාහාර රූපේ අත්ථාරත විධං භවේ ඔන්න ඒක කාතාවක්. ඔක මතක තියාගත්තාම රූප 18 පුළුවන් ගන්න. තව 10ක් තියෙනවා එහාට අනිත්පන්න රූප කියලා ඒවට කියන්නේ. යමකින් නූපන්න යම් දෙයක් ඉදිරිපත් වෙච්ච නැති රූප කියන එකයි ඒවා. එතකොට අනිත්පන්න 10ක් තියෙනවා. පරිච්ඡේදෝච විඤ්ඤාතිකාරෝ ලක්ඛනන්තත. පරිච්ඡේදෝච විඤ්ඤාති විකාරෝ ලක්ඛනන්තත. අනිප්පන්නා දකාදේති රත්ත වීද විදම්බවේ. ඔය ධාත දෙකෙන් කියලොම අටවිද රූපේම දේශනා කළා කියන්නේ. පරිච්ඡේද රූපේ පරිච්ඡේද රූපය කියන ආකාශ රූපය ආකාශ ධාතු කියලා කියනවා ආකාශ ධාතු කියනවා ආකාශ රූප කියලා ඒකට කියනවා පරිච්ඡේද රූපය කියලා විඤ්ඤාති රූපය විඤ්ඤාති රූප දෙකක් තියෙනවා කාය විඤ්ඤාති වාචී විඤ්ඤාති පරිච්ඡේදෝච විඤ්ඤාති විකාර රූප විකාර රූප තුනක් තියෙනවා ලහුතා මුදුතා කම්මඤ්ඤතා ලහුතා රූප, මුදුතා රූප, කම්මඤ්ඤතා රූප. ලහුතා මුදුතා කම්මඤ්ඤතා. ලක්ෂණ රූප හතරක් තියෙනවා. උපදේ සංකතේ ජරතා අනිත්‍යතා හතරක් එතකොට ওই ටික කොහොම එකතු කරලා බලපුවාම සම්පූර්ණ විද්‍යාවට රූප විද්‍යාවට ওই විදිහට මාතෘකාවකින් ඉස්සරහට අරගෙන තේරුම් තියා ගන්න ඕන වැන්නේ විදියට රූපයන් විස්තර කරන්නම් බොහොම කාලයක් යනවා. රා බලාපොරොත්තු වෙන්න ඒ දෙනම් කාලයක් ගන්නද සාමාන්‍යයෙන් හැඳින්වීමක් පමණයි. භාවනාවට ඕමනා ලොකු විස්තර කියනවා නම් වත් හොඳයි. සාමාන්‍යයෙන් භාවනාවක් ගෙන යන ඇත්තන්ට ඒ වගේම දැනීමක් ඇති කර ගැනීමට මේ විදිහේ හැඳින්වීමක් ඇති කර ගන්න කාරණය. එතකොට තේරුමක් ඇති කර ගන්න ඕන රූපයන් ඒ වගේම මේවා සම්බන්ධව මේ මේ මේ රූපයන් ඇති වෙන හැටි ඒකත් දැනගත යුතුම දෙයක්. යන්නේ මේ රූප වලින් කොටසක් ඇතිවීමට හේතු ගන්නනවා. භාවනාවට ඒක ඉතාම ප්‍රකාරයි. පච්චේ පරිග්‍රහ ඥානයට සංඛා විතරණ විසුද්ධියට ඒවා සම්පූර්ණ වීමට මේ රූපයන්ගේ හේතු සමුත්ථාන කියලා එකට කියන්නේ. රූප සමුත්ථාන ක්‍රමයේ තේරුම් අරගෙන කියන්න ඕන. ඒකත් අප සාධ කරන්න බලාපොරොත්තු වෙනින් දවසක. අද එකක් දිවට ගෙනියන්න අමාරුයි. එතකොට අනිත් එක මේවයි රූප පිළිබඳව මේ රූපයන්ගේ පැවැත්ම නිකන් ආවට ගියාට පවතිනවා නෙමෙයි එක්තරා අන්දමකට ගොනුවක් තියෙනවා. ඒ ගොනු වෙනයි මේ රූප මේ ශරීරය පවතින්නේ. එහෙම නැත්නම් ලිහි යනවා කොහොම. එක්තරා ගොනු කිරීමක් තියෙනවා මේ ශරීරයේ. එකින් එකට එකින් එකට පිළිවෙල කළා වාගේ. ඒ පිළිවෙල කළා කියන ගොනු වීමට කියනවා කලාප කියලා. කලාප පිළිබඳවත් දැනීමක් ඇති වෙන්න ඕන. සමුත්ථාන කලාප. ඒ වගේම මේ රූපයන්ගේ පවතින හැටි දැනගන්න ඕන. මේ මනුස්ස ලෝකෙ මෙන්න මෙහෙමයි, දිව්‍ය ලෝකෙ මෙහෙමයි, බ්‍රහ්ම ලෝකෙ මෙහෙමයි, අරූප බ්‍රහ්ම ලෝකෙ මෙහෙමයි. මේවා ඇති වෙන්නේ මේ පවතින්නේ මෙන්න මේ විදිහටයි, අන්තිමේදී මේවා නැති වෙන්නේ මෙහෙමයි කියලා ඒකෙත් විස්තරයක් තියෙනවා. මේ විදිහේ ඒ ටිකක් දැනගන්න ඕන. නමුත් අද ඒ උගක් කියන්නේ යන බලාපොරොත්තුවක් නැහැ. අද බලාපොරොත්තු වෙන්නේ මේවා ටික හඳුන්වලා දෙන්න පමණයි. ඒ නිසා මුලින් අපි ගන්න රූප හතර. භූත රූප පඨවි ආපෝ තේජෝ වායෝ. පඨවි රූප පඨවි පඨවි ආපෝ තේජෝ වායෝ. පඨවි රූපයයි ආපෝ රූපයයි තේජෝ රූපයයි වායෝ රූපයයි රූප හතරක්. මේකට කියනවා භූත රූප කියලා. මහා භූත කියලා කියනවා මේවට. මහා භූත රූප. මේ භූත රූප tikai සම්පූර්ණයෙන්ම ඉර කරන්න ප්‍රධාන වශයෙන් පෙන්눔 කරන්නේ මේ භූත රූපයන්ගේ ක්‍රියාමාලාවයි. ස්වરૂපයන් ඒ නිසා හොඳට ප්‍රකටව දැනෙනවා සත්‍ය පඨවි පඨවි එක භූත රූපයක්. ආ එතකොට පඨවිය සාමාන්‍යයෙන් ලක්ෂණ වශයෙන් ගන්නකොට කක්කල ලක්ෂණාපට්ඨේ අද්ද ලක්ෂණාපට්ඨේ කියලා ඔන්න ඔය විදිහේ ලක්ෂණ දෙකක් තියෙනවා කරකස ගතියටයි වැටෙන්නේ කරකසේ කියන්නේ අර මුරුදුකමකුත් තියෙනවා මේ රූපවල නමුත් මේ අනිත් ධර්ම සම්බන්ධව හිතලා බලාපුවාම ඒවයි ඒවට කිච්චු කරලා බලුවාම මේක එක්තරා කරකසකමක් තියෙනවා කක්කල ලක්ෂණාපට්ඨේ වදමත් හඳලා ගන්නයි වැටෙන ආකාරයයි කියන්නේ මේ භාවනාවකදී වැටෙන ආකාරයයි සම්බදතිය තදගතිය භාවනා කරගෙන යන අවස්ථාවේදී ඒක යෝගාවචරයන්ට විදර්ශනා භාවනාව කරන අවස්ථාවේදී ඒක දැනෙනවා එතකොට මේක ඊළඟට ආපෝ ආපෝ කියන්නේ වතුර නෙමෙයි වතුරටත් ආපෝ කියන වචන පටවිය කියන්නේ පොළොවට නෙමෙයි. සංගල්පවල සත්‍යයකට ඔකට උනහම පටවියක් වෙනවා. ආපෝ කියන්නේ මේ විදිහටම ආපෝ ධාතුව කියන එක වතුර නෙමෙයි ආපෝ ධාතුව කියන්නේ. ආපෝ ධාතුව වතුරේ වැඩි තියෙනවා. පටවිය ධාතුවට වඩා ඒකේ ඒකේ ක්‍රියාකාරීත්වය ආබන්ධනේ වැඩි වීම. දුවිලි ගොඩකට වතුර ලින්ගක් ගන්නාම අර ආවර්ධනේ තේරෙනවල දූලිවල කැටි වෙලා බෝඩයක් වගේ කරගන්න පුළුවන්. මේ ශරීරයේ මේ පඨවි ධාතු තුන ගොඩක් මේ තියෙන්නේ. ශරීරයේ වෙනව මේ පඨවි ධාතු තුන ගොඩ ආපෝ ධාතුවේ බලය කැටි කරලා තියෙන්නේ. අපි අන්නේ භාවනාවට උගාක් හොඳයි ඒක. ආපෝ ධාතුව වැටෙන්නේ අර ආබන්ධනස්වය වගේ වෙන ස්වභාවයෙන් පමණක් නෙවෙයි ආබන්ධන බැඳීමේ ස්වභාවයක් අපි හිතන්න ඕනේ. ශාරීරික කන කොටසක් ගත්තාම මේ කොටසේ ඇඟිල්ල තමන්ගේ ඇඟිල්ල ගන්නවා. මේ ඇඟිල්ලේ පඨවි ධාතු සුණු ගොඩක් මේ තියෙන්නේ. මේ පඨවි ධාතු සුණු ගොඩ කැටි කළ ආපෝ ධාතුවේ. ආපෝ ධාතුවේ කැටි කළා. එතකොට ඒ කැටි කළා කියනවා ඒ පඨවි ධාතු සුණු ටික කුණු වෙන්න නොදී රැකගන්නේ ඒ තේජෝ ධාතුවේ. එතකොට මේ ඒ වගේ වැඩි වෙන ගැටි එතකොට ඊළඟට තේජෝ පාදක අක්ෂණයයි පසවන ගතියයි කුණු වෙන්න නොදී රැක ගැනීමයි සාමාන්‍යයෙන් කරන්නේ එතකොට පුරුස් කලදාන පිළිස්සෙන්නේ එතකොට දැවෙන්නේ දැවෙන්නේ මේ තේජෝ ධාතුවේ බලෙන් තමයි තේජෝ එතකොට ඊළඟට වායෝ ධාතුව වායනේ සමුදීරණය කියලා එකට කියන්නේ. සමුදීරණ ලක්ෂණය. සමුදීරණය කියන්නේ චලනය, කම්පනය, කම්පා වීම. ඒ වගේම මේකේ තියෙන උපත්ම්මන ගතියක් මේ තඩු කරන ගතියක්. තඩු කරන ගතියක්. දැන් ඔය ඉන්ජිනේරු හැදලිය වලට එන අවස්ථාවේදී හොඳට ඒක තේරෙනවා වායෝ ධාතුවෙන් කරන තඩු කිරීම. පින්වීමයි හැදීමයි අනිත් පැවලත් ඒ විදිහේ තේරුම් ගන්න පුළුවන් වායු ධාතුවේ ක්‍රියාකාරීත්වය මේ ධාතු හතර ධාතු හතරේ ස්වභාවය හතර ආකාරය හතර ආකාරයක ක්‍රියාකාරීත්වය හතර ආකාරයක ස්වභාවයදී ධාතු හතරක් මේ එකට තියෙන්නේ මේ ධාතු හතර වෙන වෙනම එකටයි යදලා තියෙන්නේ එකට නමුත් එකට යදුනත් ඒ ධාතු හතරේ ක්‍රියාකාරීත්වය හතරාකාරයි. නයි හතර දෙනෙකුට උපමා කරලා දේශනා කරලා කියනවා මේ ආජිවිසෝ සූත්‍රයේ මේ ධාත්මා මහා භූත හතර. එක එකනාට විරුද්ධ එක එක සතාට විරුද්ධ නයි හතර දෙනෙක්. එකට එකතු වෙලා ඉන්නවා. එතකොට ඒ හතර දෙනා එකෙක් විරුද්ධ වුණාම කිපුණොත් මේ පාද වෙනවා. එකෙක් කිපුණොත් කුණු වෙනවා. එකෙක් කිපුණොත් දස්තකොලොත් මේ කුණු ඒ ශරීරයේ කුණු වෙලා යනවා. එකෙක් මේ දස්තකොලොත් පිළිස්සලා යනවා. එකෙක් මේ දස්තකොලොත් ගාලි ගාලි පල්ලා යනවා. ඔන්න ඔය විදිහට ඒ නයි හතර ඒ නයි හතර වේදනා වගේමයි මේ ධාතු හතරක් කියලා බුදුරජාණන් වහන්සේගේ දේශනාවක තියෙනවා. ඒක සාමාන්‍යයෙන් ඉතේ තියාගත්තර කමන්නේ. ඒකට සතර මහා භූතයන් ඔය. ඒ සතර මහා භූත ප්‍රසාද ප්‍රසාද පහ. ප්‍රසාද පහ ඒක හොඳටම ලේසි විදිහට හිතට ගන්න. අහ කන නාහේ දිව කය. අහ කන නාහේ දිව කය කියන මේ පහතයි ප්‍රසාද පහේ කියන්නේ. ඇහි තියෙනවා පැහැදිලි ගතිය. ඒ රූප ඡායාව වැටෙන අන්දමට පැහැදිලි ගතියක් තියෙනවා ඇහි. ඒකට තමයි ප්‍රසාද චක්කු ප්‍රසාදේ කියන්නේ. චක්කු ප්‍රසාදේ කියන්නේ ඒ රූපය. චක්කු විඥානයේ කිව්වොත් රූපයක් නෙමෙයි. එතකොට ඒක හිතක්. චක්කු ප්‍රසාදේ කියන්නේ මේ රූපේ. චක්කුයේ තියෙන ප්‍රසාද ගතිය තමයි චක්කු ප්‍රසාදේ කියන්නේ. සෝත ප්‍රසාදේ කණේ තියෙනව ශබ්ද ගැනීමට ඕනකම් කරන්න පුළුවන් වෙන ශක්තියක් තමයි සෝත ප්‍රසාදය කියන්නේ. ඝාන ප්‍රසාදය. ඝාන නාමයේ තිබෙනව ගඳ සුවඳ ගැනීමට ශක්තිය ඇති ස්වභාවය ඝාන ප්‍රසාදය. ජීවහා ප්‍රසාදය. ජීවේ තිබෙනව රස දැන ගැනීමේ ශක්තිය ජීවහා ප්‍රසාදය. එතකොට කායප්‍රසාදේ ස්පර්ශය දැන ගැනීමට පුළුවන් සත්‍ය කියන මේ කායප්‍රසාදේ. ඔන්න ප්‍රසාද උපසාද රූප පහේ කියන්නේ. මේ ප්‍රසාද රූප පහ සම්බන්ධව ලොකු විස්තර කියනවා. নানা ප්‍රකාර අන්දමේ විස්තර දේශනාවල තියෙනවා. ඒවා කියන්නේ නැහැ සාමාන්‍ය අර චක්ක විඥාන, සෝත විඥාන, ධාන විඥාන, දේවහා විඥාන, කාය විඥාන කියලා විඥාන පහක ගන්නනවා. අධික ගන්නනකොට ඒවා නාම ධර්ම. මෙතන ඒකට සම්බන්ධ වෙන රූප කොටසයි කියවෙන්නේ. එතකොට ප්‍රසාද. විෂය රූපය ළඟට. විෂය රූප මේ පහට සම්බන්ධ වෙන විෂය රූප ටිකයි. විෂය රූප කියන්නේ ගෝචර රූප කියලා කියනවා එකට. අරමුණු කියලා කියනවා. චක්කේ අරමුණ රූපයයි. චක්කවට හමුවන අරමුණ රූපයයි. ඒක විදේ රූපය. චක්කේ විදේ රූපය රූපයයි. එතකොට චක්කේ විදේ රූපයයි. සෝතේ විදේ රූපය ශබ්දේ. නාමයේ විදේ රූපය ගන්ධ. ගන්ධ සුගන්ධ රූපගන්ධ ආදී වශයෙන් බෙදෙනවා ඒක. ඒවල ජීවභාවය ඒ ඉතේ රූපය රස කයේ විදේ රූප එතන තුනක් තියෙනවා එකක් නෙවෙයි තුනක් තියෙනවා පඨවි තේජෝ වායෝ පොට්ටබ්බ රූපේ කියන්නේ ඕකට පොට්ටබ්බ විදේ රූපේ මෙන්න මේ විදිහට විදේ රූප දෙකයි ඔය කියන්නේ රූප ශබ්ද ගන්ධ රස පොත්පත් පොත්පත් කියවා මෙතන තුනක් තියෙනවා. මෙන්න මේ ටික විෂය රූප ටික. භාවෝ හතය නිච්චති. භාව රූපේ. භාව රූපය කියන්නේ ස්ත්‍රී භාව රූපයයි පුරුෂ භාවය කියන රූප දෙක අතර කියන්නේ. ස්ත්‍රී භාවය ස්ත්‍රී ස්ත්‍රී ලක්ෂණය ස්ත්‍රී ස්වභාවය දරාගෙන ඉන්නේ ස්ත්‍රී රූපේ. ස්ත්‍රී භාව රූපේ පුරුෂ ස්වභාවය පුරුෂ tattve පෙන්වු කරගෙන රැකගෙන ඉන්නේ පුරුෂ භාව රූපයයි ඒක එතකොට ඒකත් හැඳිනීමෙන් සාමාන්‍යයෙන් හිත යොදවීමෙන් රවටා ගන්න පුළුවන් දෙයක් භාව හතේ රූපේ ඊළඟට හතේ රූපේ කියන්නේ හෘදය හෘදය රූපයටයි වස්තු රූප කියලා කියනවා වස්තු රූපේ හදවත ශරීරයේ නහර දිගේ ස්නායු දිගේ ගමන් කරන එතන වැඩ කරන ස්ථානයයි මේ හදේ රූපේ කියන්නේ. ඒ ස්ථානයේ තියෙනවා එක්තරා ස්වභාව ධර්මයක්. ඒ ස්වභාව ධර්මයටයි ඒ කියන්නේ රූප වශයෙන් කලකන්නාව එක්තරා තත්ත්වයක් තියෙනවා. අද වතටම නෙමෙයි රූපය කියන්නේ. අදවත අසුර කරගෙන තිබෙනා වූ වස්තුවටයි මෙතන හදයන් කියලා කියන්නේ. ඒකට හදවත කියන එක බාහිර දෙයක් ඒක. දැන් මේ මේ ටිකට මේ විදේ රූප ටිකට තවත් නමක් තියෙනවා තේරුම් ගන්න ඕන. වස්තු රූප කියන එක. ලක්කවත්ත, සෝතවත්ත, ගානවත්ත, ජීවහවත්ත, කායවත්ත, අදවත්ත. ඔය වත්තු ටිකක් තේරුම් කරගන්න ඕන. වත්තු. මෙන්න මේ විදිහට මේ ටික තේරුම් ගන්න ඕන. ඔය ටික ඔකෝම නිෂ්පන්න රූප භාවනා කරන අවස්ථාවේදී මේ ටික ප්‍රයෝජනවත් වෙනවා. මේ ටික ප්‍රකට වෙනවා ඒ භාවනා කරන උදේට හොඳට තේරෙන්න ඕන විදර්ශනාව කරන්න අවස්ථාවේදී නාදී දියුණුව ගැන කියා වූ අවස්ථාවේදී මේ ධර්මය හොඳට ප්‍රකටව දැනෙනවා. එනිසා භාවනාවට උපකාරයි මේ ටික 18 අනිත් 10 පරිච්ඡේදෝච විඤ්ඤාත විකාරෝ ලක්ෂණන්තත පරිච්ඡේද රූපේ කියන ආකාශ ධාතුව එක රූපයක් තවත් රූපයකට සම්බන්ධ කරන තන සම්බන්ධ වෙන තරක් තියෙනවා. ශරීරගත මේ සියලුම රූප එකින් එකට වෙන් වෙන් වෙලා පිහිටලා තියෙන්නේ. ඒ රූප කොටස්. ඒ රූප කලාප කියලා ඒවට කියන්නේ ඒ එක රූපයකින් අනෙක් රූපයක රූපයක් වෙන් කරන තන පරිච්ඡේදය අතර අතරම තමයි මේ ආකාශ ධාතුව කියලා කියන්නේ ආකාශ ධාතුව පරිච්ඡේද රූපය කියලා කියන්නේ ඒකයි. එතකොට විඤ්ඤාති රූපය කියන්නේ කාය විඤ්ඤාති වාචී විඤ්ඤාති අපේ මේ කතා කරන කයින් සමාගයේ අතින් වයින් ඒ විදිහේ කයින් යම් යම් දේවල් අඟවන්නා අවස්ථාවේදී ඇති වෙන පහළ වෙන රූප ස්වභාවයකටයි මේ කාය විඤ්ඤාති කියන්නේ අනුන්ට අන් තමන්ගේ අදහස් වචනයෙන් අඟවන්නා අවස්ථාවේදී ඇති වෙන රූප ස්වභාවයට වචී විඤ්ඤාණය කියන්නේ. ඒකත් එක්තරා ස්වභාව ධර්මයක් අමුතුවෙන් පෙන්වන්න කරන්න අමාරුයි ඒකලයි ගන්න පුළුවන් වෙන්නේ. විකාර රූපේ කියන්නේ ලහතා මුද්දා අම්මඤ්ඤතා කියන මේ තුන. විකාර කියන්නේ වෙනස්කම්. වෙනස්කම් නැති රූප තුන. ශරීරයේ යතන්නට බර බවක් ඇති වෙනවා. ඒ බර බව ඇති වෙන්නේ මරාවේ තදට දැනෙනවා බව බරට දැනෙනවා ඒ බරට දැනෙන්නේ ඇතම්මිට ආහාර නරක් වෙලා. ඇතම්මිට ආහාරයෙන් ඇතිවන ස්වභාවය. මේ ස්වභාවය යම් කිසි අවස්ථාවක අයින් කරගත්තොත් දෙහෙතුලින් යම් යම් පක්‍රමෝලින් අයින් කරගත්තාම අන්න එතකොට බර අඩු වෙනවා. ලහුතාවය. එතකොට ඇති වෙන්නේ ශරීරේ ලහුතාවය. ඒ ලහුතාව සමග මුදුතා කම්මඤ්ඤතා කියන මේ දෙකත් එකතු වෙලා කියනවා ඔය ලහෝතා මුදිතා කම්මන්නකා කියන ඔය රූප තුනම එකට යෙදෙන්නේ. ලහෝතා සහල්ලුකම මුදිතා මෘදු බව කම්මන්නකා කර්මන්නකම. වැඩට යොදන්න පුළුවන් කතිය මේ කාර්යයේ. ඔය තුන එකට යෙදෙන්නේ අසන්නට එකක් වැඩි ලොකුවට පේනවා. මෙන්න මේ බරපව අඳුනහම ලහෝතා ඇති වෙනවා. අනිත් ඒවා ඒ වගේම දැනෙනවා. මුදිතා කර්මයේ අජබාවයක් ඇති වෙනවා කාර්යයේ ඒ කරකත කම නැති වෙනකොට මෙන්න මේ කර්ම මේ මුදු මුදු භාවය ඇති වෙනවා. ඒ වගේම කර්මඤ්ඤකම අකර්මඤ්ඤ ශරීරේ සමහර විටක සමහර විටක දුර්වල වුණාම බොහෝ විට වයස්ගත වුණාම දැන් කකුල තියන්න උමනා කරන කකුල තියෙන්නේ නැහැ. වෙනින් දැනගාගෙන තියෙන්නේ. අතින් වැඩක් කරන්න ගියාම බෙවුලනවා. නියමවලට ඒක කරන්න බෑ. ඒ ස්වභාවය ජරාවට පැමිණි අවස්ථාවේදී තියෙන අනිත් සාමාන්‍ය රෝග අවස්ථාවලත් තියෙනවා. මේ මොකද්ද? අකර්මණ්‍ය ස්වභාවය. ඒක අකර්මණ්‍ය ස්වභාවයට විරුද්ධ වෙන කර්මණ්‍ය ස්වභාවය. කර්මණ්‍යතා කම්මණ්‍යතා රූප කියන්නේ ඒකයි. එතකොට ලහුතා මුනිතා කම්මණ්‍යතා කියන ওই තුනට කියනවා විකාර රූපය කියලා. ලක්ෂණ රූපය ළඟට. උපචේ ක්‍රන්තේ ජරතා අනිත්‍යතා කියලා හතරක් තියෙනවා. උපකේ කියන්නේ රැස්වීම. මුලින් පටන් ගත්ත රූපයන් හැදෙන්න පටන් ගත්ත අවස්ථාවේ ඉඳන් ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් වැඩිලා වැඩිලා ජීවනවලට පත්තු අවස්ථාවට කියන උපකේ අවස්ථාවේ කියලා. බොහෝ විට ආජය උපකේ කියලා වචන දෙකක් තියෙනවා. මෙතන කියන්නේ එකතු වීම කියන එක උපකේ කියන්නේ එකතු වීම. ප්‍රමාණවත් වෙන තාක්ම මේ ශරීරේ කොටස් කොටස් එකතු වෙන මොලේට. එකතු උනායින් පස්සේ ඊළඟට තවත් කොටස් එකතු වෙනකොට සංකතිය කියලා කියනවා. ඒත් රූප කොටසක්. මේ කොටස් දෙකම රූපයි. මේ දෙකම එකක් කළා ජාති රූපය කියලා උගන්වනවා. උපචේ සංකතිය කියන මේ දෙකම එකතු කරලා ජාති රූපය කියලා එකතු කරනකොට ජාති රූපයයි ජරා මේ ජරා රූපයයි අනිත්‍යතා රූපය කියන රූප තුනයි අන්තිමට ලක්ෂණ රූපවලින්. ලක්ෂණ තුන අනුව. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුන අනුව ගන්න පුළුවන් අය තුන. එතකොට මෙන්න මේ විදිහට ජරතා රූපේ. ජරතා කියන්නේ විලාපත් වීම. අනිත්‍යතා රූපේ කියන්නේ බිඳීම, නැතිවීම, මරණය. එතකොට මෙන්න මේ විදිහට මෙතන ලක්ෂණ රූප කියලා තුනක් කියන මුලින් කිව්වා හතරක් දෙකක් එකතු වුණාම අන්තිමේ තුනක් වශයෙන් ගණන් ගන්න ලක්ෂණ රූප මෙන්න මේ විදිහට මේ 10 පරිච්ඡේද විඤ්ඤාති විකාර ලක්ෂණ පරිච්ඡේද රූප එකයි විඤ්ඤාති රූප දෙකයි විකාර රූප තුනයි ලක්ෂණ රූප හතරයි මෙන්න මේ ටික අනුපන්න රූපේ කියලා කියන්නේ භාවනාවට වැඩිපුර යොදාගෙන නැහැ මේක සම්මාර්ථණයට ගන්න අර විදිය මුලින් තිබෙච්ච 18 වාගේ නියම අන්දමට හේතුන්ගෙන් පහළ වෙන ඒවා නෙමෙයි හේතුන්ගේ උපකාරයෙන් සැලකෙනා වූ දේවල් මේ මේ කියන 18 මෙන්න මේ විදිහට රූප 18 සාමාන්‍යයෙන් ඔය විදිහේ තේරුම් ගන්න ඕන දැනටත් හොඟක් වෙලා ගියා දැන් මේ නවත්තන්න බලනවා මේ රූප 18 මේ රූප 18 සම්බන්ධව කල්පනා කරගන්න ඕන මේ මණ්ඩපත රූපක්ඛන්ති කියලා. රූපක්ඛන්ති ප්‍රතිමුඛයන් වලාපොරොත්තු නිසා ආදාවයක් කරන්නේ නැහැ. සංඥා ස්කන්ධ සංඥා කන්දෝ රූපස්කන්ධෝ වේදනාස්කන්ධෝ සංඥාස්කන්ධෝ සංඛාරස්කන්ධෝ විඥානස්කන්ධෝ සංඥාස්කන්ධේ රූපස්කන්ධ වේදනාස්කන්ධ සංඥාස්කන්ධ තුන්වෙනි තුන්වෙනි ස්කන්ධය සංඥා ඛණ්ඩේ සංඥා සමූහේ සංඥා සංඥාව කියන්නේ සාමාන්‍යයෙන් සංඥා කියන්නේ නමකට මෙතන කියන්නේ සංඥානාදී විඤ්ඤා සංඥාන් පස්වා ඥානාදී විඤ්ඤා එක්තරා ලකුණක් කොට වෙන ගැනීමයි සංඥානම් වේ. එතකොට හිතින් කරන වැඩක් හිතට සම්බන්ධ වැඩක් මේ සංඥාවක් ඇති වෙන්නේ අරමුණක් සම්බන්ධ කරගෙන. ඒ අරමුණු වශයෙන් ගන්නකොට ප්‍රධාන වශයෙන් රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා. ඔය විදිහේ සංඥා හයක් තියෙනවා. එතකොට රූප සංඥාව. රූපේ හැඳින ගැනීම. එතකොට රූපේ පිළිබඳව යම් තාක් හැඳින ගැනීම නැත්නම් ඒ අවින ගැනීම මේක පාල්ති. ශබ්ද සංඥා. ශබ්දයේ පිළිබඳ හැඟෙන ගැනීම. ගන්ධ සංඥා. ගඳ සුවඳ පිළිබඳව හැඟෙන ගැනීම. රස සංඥා. රස පිළිබඳව හැඟෙන ගැනීම. පොත්පත් සංඥා. ස්පර්ශ කරන ලබන්නා වූ දේවා පිළිබඳ දැන ගැනීම. ධර්ම සංඥා මේන් ඉතිරි වෙච්ච ධර්ම අරමුණු පිළිබඳව දැනීම හඳුන ගැනීම. ඔය හඳුන ගැනීම එකයි මේ සංඥාව සායිතිකයක්. සායිතිකයක් කියන එක ගන්නවා ඇති චිත්ත සායිතික. සායිතික උගන්වන රාගයක් ඒ රාගයෙන් 52ක් වෙන් කරලා පෙන්නනවා. එතකොට ඒ පලක් දෙකක් පමණ දෙන චෛත්‍යක උදේ මේක වෙන් කරලා වෙනම ස්කන්ධයක් වගේ දෙන්නවා මේක එක්තරා බරපතල තත්වයක් කියන අනිත්‍යත්ව වලට වඩා ඒක දැනගන්න හැකි මේක සම්පූර්ණයෙන් කලකා බලනකොට සාමාන්‍යයෙන් සංඥාව හැදින ගැනීම කියන එක මේ දෙකින් කරන හැදින ගැනීම මේ සංඥා කෞරුකේ බාහිර කෙරේ ඒ කේන්දරා සම්බන්ධව හැඳින ගැනීම ඇති කරනවා. ඒ හැඳින ගැනීමක් කරන්නව සමාලාවකදීම නිකම් නෙමෙයි හැඳිනගන්නේ එක්තරා නැවත හැඳින ගැනීමට එක්තරා ලකුණක් සංපත් කරගන්නවා. ඒ සංදානේ එක්තරා ලකුණක් සංපත් කරගන්නවා. නැවත කරක් ඒක දකිනකොට අර ලකුණ අනුව හැඳින ගන්න හැඳින ගැනීමෙන් තවත් ලකුණක් ඒකේ ස්ථාන කියනවා. එතකොට දහස්තාවක් යම් කිසි කෙනෙක් යක්කොත් යම් කිසි අරමුණක් දෝපාරමුණක් යම් කිසි කෙනෙකු යක්කොත් දහස්තාවක් ලකුණු දහහක් විතර වෙන්න පුළුවන් අර විදියට. ඒ විදිහට අර මොනවාවක් මොනවාරයක් මොනවාරයක් සංඥාව නවත්තන නිසා ඇතම් පුද්ගලයන් ඇතම් අරමුණු වේගයෙන් දැනගන්න පුළුවන්. ඇතම් අරමුණු යන්තම් අර උගක් අරමුණු ගත්ත නිසා, ඕවායක් මේ අරමුණු ගත්ත නිසා ඕවාම තේරුම් ගන්න පුළුවන් ඒ අරමුණ. අර විදිහේ හඳුන ගැනීම වාර අඩු ඒවා හඳුන ගන්න වෙන්නේ බොහොම අමාරුයි. යම් කෙනෙකුට එවැනි එකවරක් හදවතේ මාස ගණනක් අවුරුදු ගණනක් ගියත් ඒක පාරට මතක් කරලා ගන්න පුළුවන්. එක ලකුණකින් ඒවා යාළුව සම්පූර්ණ කර ගන්න පුළුවන්. ඉස්මෘති ශක්තිය වැඩි කියන අත්තු. ඒ වනපොත්වල සඳහන් වෙනවා ඒ විදිහේ ඉස්මෘති ශක්තිය සති සතියේ කියන සිහිය වැඩි වෙනවා. ඥානගතිය, සත්‍යගතිය, සුලිකගතිය වැඩි කියන උත්පත්තියෙන්ම වැඩි වෙනකොට ඉක්මනින් එකවාරයක් සංඥාවක් ගත්තාම අරමුණක් පිළිබඳව ඒක නොකැඩි නොසිඳී පවත්වා ගන්න ශක්තිය තියෙනවා. බණ පොත්වල සඳහන් වන අපේ ධර්මයේ සඳහන් වන මේ ආනන්ද ස්වාමීන් වහන්සේ හිතේ හිතේන ගුණයක් තියෙනවා සතිමන්තානං අග්ගෝ. සිහිය කියත්තන්ට අග්‍රයි කියලා. උන්වහන්සේට හොඳ සිහියක් තියෙනවා. ඒ සිහිය කඩවෙන්නේ නැති හොඳ සිහියක් තිබුණා. එකවරක් යම් කිසි දෙයක් අරුවහම ඒ අහත ගමනින් සම්පූර්ණයෙන්ම ගරේ කෙටුවා වගේ. සංපත් ළඟ තියෙන ඕන වෙලාවක නැවත අවුවේ ඒ කියා අහපු කාලෙටම අහපු කාලෙටම උන්වහන්සේට කියන්න පුළුවන්. ඒ නිසා තමයි මේ සූත්‍රවල තියෙන පටන් ගන්නෙදි ඒවම් මේ සුතං ඒකම සමියං භගවා කියලා භාවිත කරුණක් දෙන්නේ මෙහිමමයි. ඒවාකාරයෙන්ම අදුවේ කියලා උන්වහන්සේට නියම කරලා කියන්න පුළුවන් ශක්තියක් තිබෙන තිරියම් දෙකේ කියන එක. ඒ පිළිවිලික් දැක්කම සංඥාව බොහොම සත්‍යමත්. ඒ රූපයක් දැක්කහම ඒ දැක්ක රූපයක් එන්න ගන්න පුළුවන්. සංදේයක් එන්න, සංදේයක් දැනෙන්න ගන්න පුළුවන්. ගරුණෝදාගියක් දැනගන්නට පුළුවන්. එතකොට රස ප්‍රබ්බ කියන මේවා දැනගන්න පුළුවන්. ඒවා පහට දැනගන්න පුළුවන්. අ අඳුර ගන්න පුළුවන් අරමුණු කරගෙන දැනගන්න පුළුවන් රූපේ කන් ශබ්දේ නාමයේ බඳුනද එතකොට නාමයෙන් ගඩෝ ඇහෙන් කියන්නේ අහට සම්බන්ධ වෙයි ශබ්ද විඥානයට සම්බන්ධ වෙච්ච සංඥා ධෛර්යිකේ ඒ බලයෙන් මේ රූපේ පිළිබඳව අදිනමැදේ කරගන්න පුළුවන් ඔය විදිහට මේ සංඥාවේ ස්වභාවය පැහැදිලිව තියෙනවා මේ සංඥාව මේ විදිහට මේ මුදුන ගැනීම ඇති කරන්නා වූ මේ සංඥා චෛතසිකය වරපතල කාරණයක් වෙනවා අකුසල පැත්තට ගියා. විපල්ලාස සංඥා විපල්ලාස අනිත්‍ය විචාර සංඥා විපල්ලාස විචේ විපල්ලාස විචේ විපල්ලාස අදිටේ සුඛන්තේ සංඥාව සංලාපෝ චිත්තේ සංලාපෝ විච්ඡේ සංලාපෝ විද්‍යෝත බ්‍රහ්ම සංඥාව සංලාපෝ චිත්තේ සංලාපෝ විච්ඡේ සංලාපෝ ආරම්භනේ අත්තාදි සංඥාව සංලාපෝ චිත්තේ සංලාපෝ විච්ඡේ සංලාපෝ මේ සංලාප කියන දේවත් විදිහට මේ විපල්ලාප වලින් මේ සංඥා විපල්ලාප කියන එක සංඥා විපල්ලාප කියන තත්ත්වයට මේ සංඥාව ආරමුණු ඒක නිත්‍යාවෘත් තත්වයකට හැරෙනවා. නිත්‍යාවෘත් තත්වය සම්පූර්ණ නිත්‍යාවෘත්‍ය ගොඩනගා ගැනීමට පුළුවන් වෙනවා මේ සංඥාය කල්ලාව. ඒ සංඥාය කල්ලාව කියන එකේ අදහස වැරදියන් දෙමේ. ලෝකයන් දෙමේ වැරදි අන්දමට ඇති කරගත්ත සංඥාව. ඒ කියන්නේ උදාහරණ අනේ පතමින් පතමිතෝ සංජානාති පතමින් පතමිකෝ සංඥා පතමින් මඤ්ඤය. පතමින් මඤ්ඤයේ මඤ්ඤනාව ඇති කර ගැනීමට මඤ්ඤනාව ඇති කිරීමට උපකාර වෙන්නේ මෙන්න මේ සංඥාව. මේ පතමින් ආභෝධයේ ආදී මේ ධර්ම ගාමෝණය අර වැරදි අන්දමක සංඥා පවත්තන. අර සංඥා විපල්ලාව කියන එකයි මේ කියන්නේ. විපල්ලාව අන්දමක මේ සංඥාව පවත්වන. මේ විදිහට සංඥාව උපල්ලා ගන්නකට කරත්වෝ මේ පවත්වන උපල්ලා සංඥාව නිසා අදිරෙනවා මඤ්ඤණාවක්. මඤ්ඤණාව කියන්නේ තණ්හා මඤ්ඤණා, නිත්‍ය මඤ්ඤණා, නාම මඤ්ඤණා. මෙන්න මේ විදිහේ මඤ්ඤණාවක් තියෙනවා. ඇයි ඇයි කියන්නේ අන්දමත විචාර දෘෂ්ටි වැරදි දෘෂ්ටි වගවීමට උපකාර වෙන අන්දමට මේ සංඥාව උපකාර වෙනවා. එතකොට මේ සංඥානාන දෙක්ටි කියන මේ පපංච ධර්ම කියලත් මේවට කියනවා. මේ පපංච ධර්ම කියන්නේ සත්‍යයන් සංසාරේ ප්‍රහසෝන. දිගින් දිගට සංසාරේ සත්‍යයන් වෙනවා නිගමන් කරවන්නේ මෙන්න මේ පතන්දේ ධර්ම. පතන්දේ කිව්වේ තණ්හා, මාන, දිට්ඨි කියන මේවට. තණ්හාව නිසා තණ්හාව පිළිපත් කරගෙන මේ ත්‍ත්වය දීනිකව සංසාරේ දුක් විඳෝ මේ කරදරවල අපායට පමුණුවන, තීතම් අපායට පමුණුවන, අතමහනාරකයට පමුණුවන, හේත අපායට පමුණුවන, තවත් වෙන වෙන ධර්ම වලට පමුණන දුක් විඳවන අතරෙන් පතර වෙන වෙන කාරණාවක් පමනවන යටි පුර පමනවන්නේ සතරාකාරයේ දුක්ඛිතේ දින සංසාරේ දිග්ගස්සන්නේ මෙන්න මේ කතාවේ ධර්ම මේ කතාවේ ධර්මයන්ට මුලින්ම මොකද්ද මෙන්න මේ විපල්ලාස වශයෙන් ඇති කරගන්නවා සංඥා විපල්ලාස එතකොට සංඥාව නිසා මේ සංඛාව ඇති වෙනවා මානෙය දිට්ඨිය ඇති වෙනවා විද්‍යාව දිට්ඨිය ඇති වෙනවා අනිත් අතට සංහාව නිදා සංඥාව ඇති වෙනවා. සංහාව සංහාව සංහාව නිදා මේ සංඥාව ඇති වෙනවා. ඒ වගේම අවිද්‍යාව නිසා සංහාව ඇති වෙනවා. අන්තේ නිසා සංහාව ඇති වෙනවා. මෙන්න මේ විදිහට දෙකක් දෙකක් මේ දේවල් මේ සංඥාව කියන එක කීපාදාන සංඥාවකට දෙකින් ඒවා දුකකාර වෙනවා අනිත් පැත්තෙන් සංඥා උපකාර ලබාගෙන ප්‍රඥා සංකාරයේ දිග්ගත් ගන්නවා මෙන්න මේ විදිහේ භයානක තත්වයක් මේ සංඥා කියන කයිතිකේ කොහොමද පාවිච්චි කළොත් මේ සංඥාව වටිනා කමින් ඉතාම සත්‍යයි ඒ සංඥාව හොඳ පාවිච්චි කරද්දී ලාරකාන්නකට ඉස්සල්ලාක අන්නවට වැඩ කියන්නේ නැත සංඥාව පවත්වා ගත්තොත් ඒ ප්‍රවත්තක සංඥාව අන්තිමේදී නිත්‍යයට උපකාර වෙනවා. නිත්‍යයට උපකාරන නිත්‍යයට හැරෙනවා. ඒ නිත්‍යයට හැරුණාන් පස්සේ ඒ නිත්‍ය වස්තු දුක්ඛලවාගේ ඒ නිත්‍ය වරක්ක ගන්න මුදුනේ කමකට ගියක් පුළුවන් වෙනවා. මුදුනේ ධර්මයන් දේශනා කරනකොට උනත් ඉදන්නේ බුදුරජාණන් වහන්සේ මොකද කියලා එක්තරා අධිකාරියක් තියෙන්න පුළුවන්. කියලා බුදුරජාණන් වහන්සේලාට පාදේ කරා. ඒ තරම් බුදු ජනෙකවත් මේක නතර කරන්න බැරි තරම් ලබන තත්ත්වයකට පරිණම මේ වරදියන්න මේ ඇති කරගත්තා වූ සංඥාවේ බලයෙන් ඇති වෙන දෘෂ්ටි. ඒක තමයි. ඒ නිසා මේ සංඥාව මේ සංඥාව යන අරමුණට කිල්ලක් ලක් කරනවා. අරමුණ සම්බන්ධව අරගෙන කොට අරමුණේදී ඇතිදා ඒ අරමුණ ගම්බන්නේ සත්‍යය කලකන්න මොකද වෙන්නේ? අරමුණේ ගත්තේ රූප අරමුණක්, ශබ්ද අරමුණක්, ගන්ධ අරමුණක්, රස අරමුණක්, පොට්ටබ්බ අරමුණක්. ඒක භාවනාව කරනස්සන්ට පමණක් නෙවෙයි නොකරනස්සන්ට තම අවස්ථාවකදීම අර අරමුණේ ගත්තේ Tamanta හමුවෙච්ච අරමුණේ සත්‍යය ස්වභාවය මෙනෙහි කරන්න පුළුවන්. ඒ කියන්නේ සති සම්පජඤ්ඤයේදී එතෙන් උඩන්න පුළුවන් වුණා නම් සතියේ ධ්‍යාන සම්පජඤ්ඤයේ ධ්‍යාන අnder භයානකමේ සංඥා සංඥාව නරක පැත්තට හැදෙන්නේ සංඥා උපලාභ සබ්දේ හැදෙන්නේ ඒක රූපයක් දැක්කහදී දැන් ඉඳගෙන භාවනාවේ ඉඳලා උදේිය දකින්න රූප රූප සම්බන්ධව රූපයක් දකින්නකොට දකින්න රකින්න කියන මෙනෙහි කරනවා. සබ්බාදාරකට සබ්බයක් පිළිබඳව එහෙමයි. ඒ නම් එකක් සම්බන්ධ වෙන ඒ தත්ත්වයේ ඒකේ ස්වභාවය ඒ අරමුණේ தත්ත්වයේ අරමුණේ නියම ස්වභාවය නියම අන්දමින් සලකමින් මෙනෙහි කරනවා. තේරුම් ගනිමින් මෙනෙහි කරනවා. එතකොට මෙන්න මේ සංඥා විපල්ලාප සංඥා විපල්ලාපයේ ඉදිරියට නියම සංඥාව සංඥා සංඥාව. ඒකට මේ මානසික සංඥාව වරද්දට වරදි පැත්තට නොයනාන්න මේ සංඥාව පවත්වා ගන්නට පුළුවන් වෙනවා. මේ මේ භාවනා අවස්ථාවේදී මොනවද මෙනි කරන්න කියන්නේ? ඒ වගේම ප්‍රතිසම්පජන්යක පවත්වන්නේ කියන්නේ යමනෝක දිනෝක කතාවේ ඒවා බවදීන ප්‍රතිසම්පජන්යක ආවුද්දේ ධර්මයේ කියලා උගන්වන්නේ මේ භාවනා කරන ඉන්නකොට මෙන්න මේ විදිහේ වැරදි සංගීත වැරදි ඥාන වැරදි අයිඥාවකට වටිනා පිළිත් දිනන දුක්ඛිනවල සංසාර දුකට වැටෙන්නේ මේ නිසා ඒ වගේ භාවනාවක් පිළිවෙලවට දෙන්න මෙන්න මේ විදිහට මේ සාමාන්‍යයෙන් ඉගාලන්නේ මේ සංඥාව නරක එකක් ඒක අපි තේරුම් ගන්න ඕන. ඒ සංඥා පිළිබඳව මේ විදිහට තේරුම් ගන්න ඒ ලැබෙන ලැබෙන අවස්ථාවලදී සංඥාව, ධර්ම සංඥාව, වරුද සංඥාව ඇති කරගන්න නැතුව යහපත් සංඥාව ඇති කරගන්නේ එහාට තම තමන්ගේ භාවනාව දිනු කරගෙන යන්න උත්සාහ ගන්න ඕනේ. දිනු කරගෙන යමින් බලාපොරොත්තු වෙන්නේ භාවනාව දිනු කරගෙන ඒකනාවනාමී බලයෙන් ලබාගත් හැක්කා වූ උතුම් ප්‍රතිඵලයන් ලබා අවසානයේ අමාමහ නිවනින් සැනසෙන්න බලාපොරොත්තු අතුජනීය මහෝපාද්‍ය මාතර ඥානාරාම මාහිමිපාණන් වහන්සේ පින්නතුනි ඔබ සවන් දුන් මෙම දේශනය ත්‍රිසු ධර්ම දානයක් වශයෙන්ම අප ඉදිරිපත් කරන බැවින් ඒ කිසිවක් කිසිදු අයුරකින් මුදලට විකිණීම සපුරා තහනම් බව කරුණාවෙන් සැලකන්න.